පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තම හොඳයි අපි මේ සන්ধ্যා කාලයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මා මංගල සූත්‍රයේ දෙවෙනි ගාතාව අපි දන්නවා තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ දෙවියන්ටත් මිනිසුන්ටත් බව මේකේ අට කතාව අපි සාකච්ඡා කරන්න. ඒක පළවෙනි ගාතාව තුල අපි සාකච්ඡා කළා. මේ ගාතාවේ සරල අර්ථය තමයි බාලයෝ ආශ්‍රය කරන්නට එපා. පඬිතියෝ ආශ්‍රය කරන්නට පිදිය යුත්තන් පුදන්න මේක උතුම් මංගල කාරණාවක් බව. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ බාලයා කියන්නේ කවුද? පඬිතයා කියන්නේ කවුද කියලා. මේ ලෝකේ අධ්‍යාපනයක් නැති, සිල් නැති, අසත්පුරුෂ වැඩ කරන, පාප මිත්‍රයෝ සේවනය කරන මේ අය බාලයෝද කියලා බැලුවාම මේ ලෝකේ මාර්ගඵලයක් නැති හැමෝම හැමෝම බාලයෝ බවටපත් වෙනවා. පඬිතියෝ කවුද කියලා බැලුවාම අධ්‍යාපනයේ ඉහළ ඉන්න වැදගත් ස්ථානවල ඉන්න නිලතල බලතලවල ඉන්න ධාර්මිකව ජීවත් වෙන කට්ටිය පඬිතියෝද කියලා බැලුවාම එතනත් අපිට ගැටලුවක් තියෙනවා. හේතුව මේ බාලයා පඬිතිය අතර නෙමෙයි ගැටලුව තියෙන්නේ. තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍ය වර්ග දෙකකට පත් කළේයි කියන ගැටලුවයි තියෙන්නේ. එහෙනම් සම්මා සම්බුද්ධ මහා කරුණාවට මේ ලෝකේ කිසිම තැනක බාලය කියලා කියන්නේ නැහැ. එහෙනම් අපේ අඟුලිමාල ඒ තෙරුන් වහන්සේගේ ඒ චරිත කතාව බැලුවාම 999ක් අඟුලිමාල චරිතයේදී ඝාතනය වෙනවා. ඒ තථාගතයන් වහන්සේ ඒ තමන්ගේ සම්මා සත්බුද්ධත්වයෙන් මා කරුණාවෙන් අඟුලිමාල ළඟට යනවා. එහෙනම් දුස්සීලේ තථාගතයන් වහන්සේ ළඟට එන්න ඕනේ. නමුත් බුදු බුදුහාඳුරෝ මා කරුණාවෙන් අඟුලිමාල ළඟට වැඩම කරලා අඟුලිමාලට අනුකම්පාවෙන් ධර්මය අවබෝධ කරලා දෙනවා. එයාව සංසාර දුකෙන් මුදව ගන්නවා. ඒ සත්වයාට විමුක්ති මහවත සලසනවා. එහෙනම් 999ක් වාගේ සංඛ්‍යාවක් ඝාතනයටපත් කළ මහා ධාමරික චරිතයක් තථාගතයන් වහන්සේ බාලයේ කොට සැලකුවේ නැහැ. සම්මා සම්බුද්ධ මහා කරුණාවෙන් උන්වහන්සේ එතනට වැඩලා ඒ අඟුලිමාල නම් වූ පුද්ගලයා මහරහතන් වහන්සේ බවට පත් කළා. එහෙනම් මෙතන දුස්සීලයක අසත්පුරුෂයෙක් බාලයෙක් නොවන බව තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පෙන්වා වදාලා ඒ විතරක් නෙමෙයි අධ්‍යාපනයට මුල් තැන දෙනවද එහෙම නැත්නම් අධ්‍යාපනයක් නැති කට්ටිය මේ ලෝකයේ අකුරු බැරි කට්ටිය බාලයෝද කියලා බැලුවාම කිසිම අකුරක් දන්නේ නැති අකුරු දෙකක වචනයක් අටපාඩම් ඉටින් නැති කිසිම ගාතාවක පේලිය සම්පූර්ණයෙන් කියන්න බැරි තත්වයක ිටපු අවබෝධය ගොඩාක් අඩු කෙනෙක් තමයි අපේ චුල්ලපන්තක තෙරුන් වහන්සේ. එහෙනම් මාපන්තක තෙරුන් වහන්සේ තමන්ගේ සහෝදර හාමුදුරුවන්ට සාසනෙන් යන්න කියලා කියනවා. එහෙනම් තමන්ගේ වැඩිමාල් හාමුදුරුවෝ තමන්ට යන්න කියලා කියන නිසා ගොඩාක් දුකෙන් හිටියා. තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් මේක දැක්කා. ඒ හාමුදුරන්ට එහෙම වෙන්න දීලා බෑ. උන්වහන්සේ බේරගන්න ඕනේ මේ ලෝකයේ අධ්‍යාපනය නැති කියන කට්ටිය බාලයෝ නෙමෙයි. ඒගොල්ලෝ මේ ලෝකයේ පඬිතයෝ තාම ඒගොල්ලන්ගේ පඬිතකම ඒගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ. ප්‍රඥාවට සමවැදුන්නේ ඒක තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පෙන්වන හදාසින් චුල්ලපන්තක තෙරුන් වහන්සේ ළඟට වැඩම කරලා රෙදි කෑල්ලක් දීලා මේක පොඩි කරන්න කියලා ඒ පොඩි කිරීම තුලින් උන්වහන්සේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන චුල්ලපන්තක මහරහතන් වහන්සේ බවට සංසාර විමුක්තියටපත් වෙනවා. එහෙනම් කිසිම අකුරක් දන්නේ නැති කිසිම ගාතාවක් කටපාඩම් වෙන්නේ නැති එහෙනම් මේ කට්ටිය බාලයෝද කියලා කිව්වාම මේ චුල්ලපන්තක මහරහතන් වහන්සේගේ සිද්ධියෙන් අපට පේනවා තථාගතයන් වහන්සේ මේ කට්ටියට බාලයෝ වශයෙන් වෙන්කලේ නැති බව. එහෙනම් තථාගතයන් වහන්සේ මේ සෑම අවස්ථාවක් තුලින්ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වන කාරණාවක් තමයි මේ ලෝකයේ අපි ඊතන කට්ටිය බාලයෝ නෙමෙයි කියන එක. එහෙනම් පඬිතියෝ කවුද කියලා බලනකොට අපි දන්නවා ගොඩාක් අධ්‍යාපනය තියෙන හොඳ උපාධි අරගත්ත ලොකු ලොකු නිලතල බලතල වල ඉන්න කට්ටිය මේ ලෝකයේ පඬිතියෝද කියලා බලනකොට නැවත තථාගතයන් වහන්සේගේ සිද්ධියක් අපට පොත්පාංශය තුල අම්බ වෙනවා. ඒ තමයි ත්‍රිපිටකයේම කටපාඩම් කරපු ත්‍රිපිටක ආචාර්ය වෙලා හිටපු අපේ පෝටලේ මහතෙරුන් වහන්සේ වස් වලින් වැඩි ගෝල බාලයෝ දහස් ගණන් බී කරපු කමඨාන් දෙන්න අති දක්ෂ ත්‍රිපිටකයේ ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන් හැම සූත්‍රයක්ම වතුර වාගේ කටපාඩමින් තිබිච්ච ඒ පෝටලේ මහතෙරුන් වහන්සේ අපට කියන්න පුළුවන් උන්වහන්සේ පඬිතියෝ අතර අග්‍රස්ථානය කියලා. නමුත් තථාගතයන් වහන්සේ පෝටලේ තෙරුන් වහන්සේ අමතන්නේ ඉස් පෝටලේ කියලා, ඉස් භික්ෂුව කියලා. එහෙනම් මේ අධ්‍යාපනයේ වැඩි කට්ටිය පඬිතියෝ නෙමෙයි කියන එක මේ ප්‍රකාශය තුලින් පේනවා. එහෙනම් කිසිම අකුරක් දන්නේ නැති කිසිම ගාතාවක් කටපාඩම් වෙන්නේ නැති ඒ චුල්ලපන්තක ඒ මහරහතන් වහන්සේ ළඟට මේ අග්ගමා පඬිත තෙරුන් වහන්සේ ගිහිල්ලා දනගාලා වැඳලා කමටාන් අරගෙන අවවාද අනුශාසනා අරගෙන ප්‍රඥා උවදෙස් අරගෙන රාත්පලයටපත් වෙනවා. දැන් අපට තියෙන ප්‍රශ්නය තමයි මේ ලෝකයේ මේ බාලයෝ කියන කට්ටිය බාලයෝ නෙමෙයි. මේ සමාජයේ පඬිතුයෝ කියලා පිළිගත්ත කට්ටිය ලෝකෝත්තරව පඬිතුයෝ නෙමෙයි. මේක පටිසෝතගාමි. එහෙනම් ගොඩාක් අධ්‍යාපනයේ තියෙන ත්‍රිපිටකයේම කටපාඩමෙන් තියාගෙන හිටපු කට්ටිය බාලයෝ වෙලා මොකවත් දන්නේ නැති කිසිම දෙයක් පාඩම් කරන්න බැරි ශාසනයට සුදුසු නැති කට්ටිය අද අග්ගමහා පඬිතුයෝ වෙලා ත්‍රිපිටකාචාර්යවරුන්ට උපදෙස් දෙනවා එහෙනම් අපට තේරෙන්න ඕනේ මේක ලෞකික කතාවක් නෙමෙයි. මේ බාලයන්ගේ කතාව, පඬිතයන්ගේ කතාව, මේ අද සමාජයේ පවතින කතාවක් නෙමෙයි. එහෙනම් මේක ඇස්වලට පේන්නේ නැති ප්‍රඥාවට ගෝචර වෙන ලෝකෝත්තර කතාවක්. ඒ තමයි මේ ලෝකේ අපගේ චරිත කතාව ගත්තාම මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල බාලයෝ 6 දෙනෙක් ඉන්නවා, පඬිතියෝ 6 දෙනෙක් ඉන්නවා, පළවෙනි බාලයා තමයි අපේ ඇස. අපි මේ ලෝකෙ දිහා බලනකොට රාගයෙන් බලනවා නම්, ద్వේෂයෙන් බලනවා නම්, මෝහයෙන් බලනවා නම් අන්න අපේ ඇස අපේ ළඟ ඉන්න බාලයා බවට පත් වෙනවා. අපි මේ ලෝකයේ බලනකොට අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් බලනවා නම්, විරාගයෙන් කටයුතු කරනවා නම් අන්න අපේ ඇස පඬිතියෝ බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ කන් දෙක ලෝභයෙන්, ద్వේෂයෙන්, රාගයෙන් අනිත්‍යගේ ඕපාදූප ශ්‍රවණය කරනවා නම් අන්න ලොකුම පඬිතයා බවට පත් වෙනවා. එයාම තමයි ඒ ආපු දේවල් තුලින් ලෝභ දේශ මොහ රාග හැම දෙයක්ම එයා අරගෙන ඒක තුලින් කර්ම ඇදුවාම එයා බාලයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපිට ඇයෙන හැම දෙයක්ම මොනවද? ලෝභ දේශ මොහ රාග නේද? එහෙනම් ධර්ම කාරණාවට ලෝභ වුණාම ධර්මයෙන් ලෝභය ඇති වෙන්න බැරිද? ධර්ම කාරණා වැටහෙන්නේ නැති වෙනකොට තරහා ගිල්ලා ද්වේෂය ඇති වෙන්න බැරිද? ධර්මකාරණ සුන්දර නිසා මත් වෙලා මුලාව ඇති වෙන්න බැරිද? එහෙනම් මේ ඇයෙන හැම දේ තුලින්ම වෙන්න පුළුවන්. අපි මුලා වුණොත් අන්න අපි බාලයෙක් බවට පත් වුණා. අපි මුලාවෙන් නැතුව චිත්තානුපස්සනාවෙන් අපේ වැඩ නිමා කරගෙන ඒ ඇයිච්ච දේ කමඨාණක් කරුවොත් අන්න පඬිතයා බවට පත් වෙනවා. එහෙනම් අපේ නාසය ඊළඟ බාලයා එහෙනම් අපි ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ ගන්ධයට මොනතරම් කැමතිද සුවඳ දැනෙනකොට අපි මොනතරම් මත් වෙනවද? අන්න අපි බාලයේ සේවනය කළා නිවනට ප්‍රමාද වුණා, අපි මුලා වුණා. ඒ විතරක් නෙමෙයි නැවත ගඳක් දැනෙනකොට ඌලගෙන ඉන්න බැරි නම් අපට තරහා යනවා, द्वේෂය ඇති වෙනවා, අපි පලි ගන්නවා, මිනිසු නිନ୍ଦා අපාසයටපත් කරනවා. අන්න බාලයක ඇති වුණා. එහෙනම් මේ බාලයෝ මේ નાසය තුල වැඩ ඉන්නවා. එහෙනම් මම තමයි මේ බාලයා. එහෙනම් මේ සුවඳට අවුවෙච්ච මේ ගන්ධ ස්පර්ශය තුලින් द्वේෂය ඇති කරපු මේ බාලයාම හිතනවා මගේ ළඟත් මේ කුණු තියෙනවා මේ ගන්ධය කියන්නේ මායාවක් මේවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් සුවඳ කියන්නේ අනිත්‍ය දෙයක් ගඳ කියන්නේ අනිත්‍ය දෙයක් ප්‍රත්‍යක්ෂ කරපු ඥානයත් අනිත්‍ය දෙයක් එහෙනම් මේ අනිත්‍ය වූ ලෝකයේ මං ඇයි කැළඹෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කරනකොට එයා පඬිතෙක් බවට පත් වෙනවා අපගේ ජීවිතවල තවත් ඉන්න බහලයක් තමයි අපගේ දිව මේ දිව පුලුවන් තරම් රසකාමයට අවු වෙනවා මුසාවාද පරුස වාච සම්පප්පලාප පිසුනා වාච මේ හැම දෙයක් තුලින්ම අපේ දිව මේ විඥානය අපිරිසිදු කරගන්නවා අපගේ ජීවිතයේ මේ තරම් දුක් කම්කටොළු වලින් පිරීලා නැවත නැවත ඉපදීමට හේතු හැදුනා නම් ඒකට ප්‍රධානම බාලයා තමයි මේ දිව එන සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එන සෑම දානයක්ම පරද්දන දාණය ධර්ම දාණය මේ දාණය දන් දෙන්නෙත් මේ කටින් නේද? එන රසක් අඳුනාගෙන ඒ රස Taman ලබන්නේ නැතුව අනිත් අයට වැඩිපුර දන් දීලා ඒක තුලින් විශාල ආනිසංසදායක කුසල් කරගන්නෙත් මේ දිව නේද? එහෙනම් මේ දිවෙන් අපට ලෝකේ තියෙන ඕනම ධර්ම කාරණාව සාකච්ඡා කරන්න පුළුවන් නේද? එහෙනම් සාකච්ඡාව නැමැති කුසලය ඇති කරගන්න පුළුවන්. එහෙනම් ධර්ම දාහණය කියන කුසලය ඇති කරගන්න පුළුවන්. එහෙනම් මේ වගේ උත්තරීතර කර්ම වලට සමවදිනකොට මේ දිවම පඬිතයා බවට පත් වෙනවා. සිත කය වචනය හදන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ සෑම කාරණාවකින්ම පෙන්වා වදාලා එහෙනම් අපේ කයේ චර්යාව නිසා අද අපි සමාජයෙන් කොන් වෙලා දෙමව්පියෝ අපෙන් ඈත් වෙලා මේ මුළු මාත් සමාජයම අපි පිළිකුල් කරනවා අපේ චර්යාවේ හැද ඒවා එකක්වත් උජුපටිපන්න නැහැ. ලෝභ දේශ මොහ රාග වලින් පිරීලා. එහෙනම් මේ චරිතයේ අඩුපාඩු කියලා කියන්නේ මේ සමෙත් ඉන්නවා නේද බාලේ? එහෙනම් මේ සමේ ඉන්න බාලයා මේක අඩුව තේරුම් අරගෙන පංචශීලයට සමවැදිලා එයා විනයානුකූලව ඇසිරෙනකොට ජීවත් වෙනකොට මේ සමම නැවත පඬිතෙක් බවට පත් වෙනවා. අපගේ සිත තුළ තවත් බාලයක් ඉන්නවා. ඒ බාලයා තමයි රාග, ద్వේස, මෝහ වලින් සිටිවිලි ඇති කරගෙන එයා নানা ප්‍රකාර විදියට මේ ලෝකේ දුක් විඳිනවා නම් අන්න බාලයෙක් ඉන්නවා. එයා මේ ලෝකයේ අපිව නැවත නැවත දුක් විඳින්න සසරට එක්කගෙන එනවා. එයා මාර්ගෝපදේශකයෙක්. එහෙනම් ඒක දැනගත්තාම ඒ මාර්යාගේ වැඩවල වලට අසු නොවි අපි චිත්තානුපස්සනාවෙන් කටයුතු කරනවා. ලෝභ දේශ මොහොලින් තොරව කටයුතු කරනවා බලන්න අපේ සිතම පඬිතයා බවටපත් වුණා එහෙනම් මේ සිත බාලයෙක් වශයෙන් උත් පඬිතෙක් වශයෙන් උත් කටයුතු කළා මේ ඇස බාලයෙක් වශයෙන් පඬිතෙක් වශයෙන් කටයුතු කළා මේ කන බාලයෙක් වශයෙන් පඬිතෙක් වශයෙන් කටයුතු කළා මේ ගන්ධය ස්පර්ශ කරන නාසය බාලයෙක් වශයෙන් පඬිතෙක් වශයෙන් කටයුතු කළා මේ කයත් දිවත් බාලයෙක් වශයෙන් පඬිතෙක් වශයෙන් කටයුතු කළා දැන් අපි තේරුම් ගත්තා මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල බාලයෝ 6 දෙනෙක් ඉන්නවා. පඬිතියෝ 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේ බාලයෝ පඬිතියෝ එකතු වෙලා අපගේ ජීවිතය තීරණය කරනවා ඉපදෙනවද නවතිනවද කියන එක. සෑම මොහොතක් තුළම මේ බාලයෝ අපට කර්ම හදනවා අකුසල කර්ම පාප කර්ම දුක් විඳීම පිණිස පඬිතියෝ හය දෙනා එකතු වෙලා අපට සුඛය හදනවා සැප විඳින පිණිස කුසල කර්ම පින් කර්ම එහෙනම් සෑම මිනිස්සෙක්ම කොච්චර දුබල වෙලා හිටියත් රෝගාතුර වෙලා හිටියත් මොනතරම් දුප්පත් වෙලා හිටියත් එයාගේ ජීවිතේ සතුට වෙන දවසක් තියෙනව නේද? එයාට දරුවෙක් හම්බෙනකොට මොනතරම් අගෙඟකම් තිබුණත් කන්න බොන්න දරුවෙක් හම්බෙනකොට එයා සන්තෝෂ වෙන්නේ නැද්ද? එහෙනම් එයාට යම්කිසි අවස්ථාවක විවේකයක් හම්බුනාම හොඳ නිින්දක් ගියාම එයා කියනවා හදනම් සුවසේ නිදාගත්තයි කියලා සන්තෝෂ වෙන්නේ නැද්ද? සීතල උලඟක් එනවා සීතලයි. එයා කියනවා මේ උලඟට හරි සන්තෝසයි කියලා. එයා සන්තෝෂ වෙන්නේ නැද්ද? වැස්සක් වයින්නවා. එතකොට වැස්සේදී එයා සන්තෝෂ වෙනවා භවභෝග ඇති කරන්න පුළුවන්. වගා කරගන්න පුළුවන් කියලා මේ වැස්ස දිහා බලලා සන්තෝෂ වෙන්නේ නැද්ද? එහෙනම් මේ විදියට මේ සිතම එයාට කුසල් පිං හදනවා. මේ සිතම අකුසල පව් අදනවා. මේ නම් මේ පංච ඉන්ද්‍රියන් එකතු වෙලා මේ සසරේ ඉපදීම තීරණය කරනවා. භවගාමි ජීවිතයට සැපයි දුකයි මේගොල්ලෝ නිර්මාණය කරලා දෙනවා. එහෙනම් මේක තමයි අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේක අපි පටවි මට්ටමින් දැකපු ධර්මතාවයක්. එහෙනම් අපේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අය එකතු වෙලා මේ නාම රූප ධර්මත් එක්ක කටයුතු කරනකොට ඒ කටයුතු කරන ධර්මතාවයන් තුලින් ඇතිවෙනා වූ විද්‍යාත්මක පැත්ත අපි තවත් ගැඹුරෙන් බලන්න ඕනේ. ලෝකවිදූ තථාගතයන් වහන්සේ සෑම කාරණාවක්ම විද්‍යාවෙන් විමසූසේක. උන්වහන්සේ මේ හැම දෙයක්ම විද්‍යාවෙන් දුටුසේක. හැම කාරණාවක්ම විද්‍යාවෙන් උන්වහන්සේ දේශනා කළසේක. එනා ලෝකවිදූ තථාගතයන් වහන්සේ කියන ධර්මය මීට වඩා ගැඹුරු වෙන්න ඕනේ. ඒ ධර්මය අපට වැටහෙන විදිහට ගවේෂණය කරලා බලනකොට අපට තවත් කාරණාවක් පෑදිලි බාලයා කියලා කියන්නේ ඉපදීමට කටයුතු කරන ඒ බාලසිත එයා තමයි අත්ත කියලා මතාන යෝගය පණ්ඩිත සිත කියලා කියන්නේ කාමසුකල්ලිකාන යෝගයේ සැපයට වැඩ කරන එකක්. එහෙනම් කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ පණ්ඩිත සිත එහෙනම් පඬිතු ආශ්‍රය කරන්න, කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න කියලා කියන්නේ කුසල් නිවනට උත්පාදනය කරන්න. එහෙනම් අපේ සිත තුළින් පඬිත සේවනය කියලා කියන්නේ කාමසුකල්ලිකාණ යෝග අන්තය. එහෙනම් මේ දෙකටම අවුෙන්නේ නැතුව අපි චිත්තානුපස්සනාවෙන් හිටියොත් ඒකට කියන්නේ මධ්‍යම ප්‍රතිපදාන යෝගය. එහෙනම් මේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ මේ අත්ත කිල මතාන යෝගෙන් නිදාස් වෙන්න කටයුතු කරන්න මේ පඬිතුයෝ කියලා කියන්නේ කුසලය එහෙම නැත්නම් අපි තවත් ක්‍රමයකට කියනවා නිවනට අදාළ කුසලය උත්පාදනය කරගන්න. එහෙනම් බලන්න අපගේ ජීවිත තුළ අපට අත්තකල මතාන යෝගයේ කමඨාන් වඩන්න ආයතන හයක් තියෙනවා. කාමසුකල්ලිකාන යෝග අන්තයේ කමඨාන් වඩන්න ආයතන හයක් තියෙනවා. එහෙනම් අපේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපට දුක එකතු කරා ගන්න පුළුවන් දුක වඩන්න පුළුවන් දුක් විඳින්න පුළුවන් එහෙනම් මේ අසකන දිවනාසය සමසිත තුලින් අපට සැපේ වඩන්න පුළුවන් කුසල් උත්පාදනය කරලා සැප විඳින්න පුළුවන් එහෙනම් මේ අන්ත දෙක ගැන තමයි මේ බාලයා පඬිතියා කියලා කියන්නේ එහෙනම් මේක ආපෝ මට්ටමින් සාකච්ඡා කරලා බලනකොට අපට ගොඩාක් පෑදිලිව සියුම්ව පේනවා මේ අන්ත දෙක ගැන තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ බාල වැඩ කරන හැම කෙනාම දුක් විඳිනවා දුකට වැඩ කරන හැම කෙනාම බාල වැඩ කරනවා එහෙනම් යම්කිසි කෙනෙකුට තිරිසන් ලෝකේ ඉපදෙන්න ඕනේ නම් යම්කිසි කෙනෙකුට මේ ලෝකයේ දුක් විඳින්න කැමති නම් නැවත උප්පත්තිය ලබන්න කැමති නම් එයා බාල වැඩ කරන්න ඕනේ. යම්කිසි කෙනෙකුට සුගතිගාමි වෙන්න නම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න නම් එයා පඬිත වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අන්ත දෙක ගැන මේ දේශනා කරන්නේ. එහෙනම් ආපෝ මට්ටමින් බලනකොට මේ අන්ත දෙක තුල තියෙන ධර්මතාවය තමයි තථාගතයන් වහන්සේ මේ දේශනාවට පමුණුවන්නේ. තවත් මේ විද්‍යාත්මක අපි ටිකක් ගැඹුරෙන් බලනකොට මේක වායෝ මට්ටමින් බලනකොට අන්න මෙතනදී තථාගතයන් වහන්සේ තවත් එකක් දේශනා කරනවා ඒක තමයි ඇලීමේ ගැටීමේ ස්වභාවය අන්න අපි ගැටෙනවයි කියලා කියන්නේ බාල කටයුතු වල යෙදෙනවා අපි ඔරෙන් පොල් කැඩුවාම අපිට ගෙදර නිකන් ඉන්න පුළුවන්ද පොලිසියෙන් එනවා අර මිනිස්සු ගහන්න එනවා එහෙනම් ගැටෙන ස්වභාවය කියන්නේ මොකද්ද බාල කටයුතු අපි මත්පැන් බිව්වාම අපට ප්‍රශ්න ඇති වෙනවා පෞල් ජීවිත ලවුල් වෙනවා හොරකම් කෙරුවාම පොලිසියෙන් හොයාගෙන එනවා. ඒ බඩමුට්ටු තියපු තැන් අපිට පරිස්සම් කරන්න වෙනවා. අපේ ජීවිතේට අනතුරු වෙන්න පුළුවන්. ප්‍රාණඝාත කෙරුවාම අපිට ඒ කර්මය පරිසම් දෙනවා. එනනම් මේ ගැටීමේ අන්තයයි ඇලීමේ අන්තයයි මේ දේශනා කරන්නේ. අපි නිවනට ඇලෙන්න ඕනේ. කුසලයට ඇලෙන්න ඕනේ. විමුක්තිය පිණිස කටයුතු කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් නිවන් දකින්න කැමති නම් එයා ඒකාන්ත වශයෙන්ම කුසල් පැත්තට වැටෙන්න ඕනේ. එයා නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඒ උත්තමයන් වහන්සේලා කුසලස්ස උපසම්පදා කුසලයේ උත්පාදනය කරගන්න ඕනේ. එහෙනම් මේ බාලයා කියලා කියන්නේ කවුද මේ ගැටෙන අන්තය? පඬිතයා කියන කවුද? එයා නිවනට ඇලෙන අන්තය. එහෙනම් මේ ගැටීමේ ස්වභාවයයි ඇලීමේ ස්වභාවයයි තමයි මේ දේශනා කරන්නේ. එහෙනම් මේ වායෝ මට්ටමෙන් බලනකොට අපට වඩාත්ම පෑදිලි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ අන්ත දෙකක් තියෙන බව එහෙනම් මේ ලෝකේ පියවි ඇසෙන් අපට පඬිතේ කොයන්න බෑ. බාලේ කොයන්න බෑ. මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපට වඩාත්ම පෑදලි වෙනවා ගැටෙන ස්වභාවයකුයි ඇලෙන ස්වභාවයකුයි තියෙනවා අපි යම්කිසි දර්ශනයක් දකිනකොට මේ දර්ශනය දැකපු ගමන්ම ඒක ඒම වෙන්න බෑ මේ කටයුත්ත මේම වෙන්න බෑ මිනිස්සු මේම හැඳුම් අඳින්න බෑ අපේ සංගයා මේම ඇසිරෙන්න බෑ කියලා අපි ගැටෙන්නේ නැද්ද ඒ ඒ අයගේ ක්‍රියාවලට ප්‍රතිඵල ඒ අයට ලැබෙනවා නම් මේ මොකද්ද මේ ගැටීමේ ස්වභාවය මේක තමයි මේ බාලයා කියලා කියන ස්වභාවය අපි ගැටෙනවා මේ අසුවලා මේම ඉන්න ඕනේ අසුවලා මේම ජීවත් වෙන්න ඕනේ එහෙනම් මේ ලෝකේ අපිට ඕන විදිහට අඩගස්සන්න හදනවා ලෝකේ අපිට ඕන විදිහට අඩගැහෙන්නේ නැහැ ලෝකෙට ඕන විදිහට අපි අඩගැහෙන්න ඕනේ එහෙනම් මේ බාල ස්වභාවයේ නිතරම ගැටීමක් ඇති කරලා අපගේ ජීවිත තුළ ගැටීමේ ස්වභාවය තුළින් අපි අන්තගාමි කරනවා එහෙනම් පඬිත ස්වභාවය කියන්නේ මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ දෙයක් හොයන්නේ නැහැ, බලන්නේ නැහැ. එයා කුසලයට ඇලිලා අඩුපාඩු හදාගෙන සසර දුක නිවා ගන්න අවශ්‍ය කටයුතු වල නිරත වෙනවා. එනා මේ ඇලීමේ ගැටීමේ ස්වභාව දෙක තථාගතයන් වහන්සේ බොහොම ලස්සනට දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි තවත් මේ ධම්මපදයේ තුල ගැඹුරට බැලුවත් එම අපට පැහැදිලි වෙනවා අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියලා දෙන්නේක් නැහැ. බාලයා ආශ්‍රය කරන්න ඕනේ, පඬිත්යාත් ආශ්‍රය කරන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ බාලයා ආශ්‍රය කරන්න කියලා මේක වෙන එකක් කියන්නේ? අසේවනාච්ච බාලාණං පණ්ඩිතානංච සේවනා සේවනාංච බාලාණං පණ්ඩිතානංච අසේවනා කියලා මේක අනිත් පැත්තට පෙරලන්නත් පුළුවන්. එහෙනම් බාලයෝ ආශ්‍රය කරන්න, පඬිතියෝ ආශ්‍රය කරන්න එපා. එහෙනම් මේක පටිසෝතගාමි චින්තනයට අනුව මේ ධම්මපදයේ උඩු පැත්තට අනිත් පැත්තට පෙරළුවා. එහෙනම් බාලයෝ ආශ්‍රය කරන්න කියලා මොකද්ද අපි එහෙම කියන්නේ? බාලයෝ ආශ්‍රය කරනකොට නේද අපේ අඩුව අපට පේන්නේ. ද්වේෂය කිතේන තැනක ආශ්‍රය කළාම ඒ මනුස්සයාට තරහා යනවා. ඒ මනුස්සයා නිතරම අපට බයින්නවා, අපෙන් පලිගන්නවා, රිදවනවා. එතකොට නේද අපට තරහා යන මට්ටම අපට තේරෙන්නේ. බාලයෝ මේ ලෝකේ ඉතියොත් නේද දුක දැනෙන්නේ. අපට වංචා කටයුතු කරන්නේ අපිව මුලා කරවන්නේ මුලා වෙන බව අපි දැනගන්නේ ඒගොල්ලෝ අපිට රිදවනකොට රිදෙන බව දැනගන්නේ දුකක් මේකේ තියෙනවා නිදාසෙන්න ක්‍රමය මොකක්ද කියලා අපි හොයන්නේ එහෙනම් මේ ලෝකේ බාලයෝ අපට යාපත කරනවා එහෙනම් අපේ සිත අපට මේ බාලය අඳුන්වලා දෙන්නේ බාලය කිසියෙන්. හැබැයි මේ බාලයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා, අපේ ඉෂ්ට දේවතාවා, අපට උදව් කරන අපේ ආචාර්යින් වහන්සේ. එහෙනම් මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් අපි රාගයක්, ద్వේෂයක්, මෝහයක් දකිනකොට අපි කැළඹෙනවා නම් ඒ පඬිත්‍ය ආශ්‍රය කරන්න, ඒ පඬිත්‍ය ආශ්‍රය කරලා ආන්න, ඔයා ළඟ හොඳ ලස්සන අඩුපාඩු තියෙනවා මිනිස්සු ආට බාලය කියලා කියනවා. නමුත් ඔයා පඬිත්‍ය බව මම දන්නවා. මේ රාගය ඇති වෙන්නේ කොහොමද කියලා ආන්න. එතකොට ඒ බාලයා කියනවා රාගය ඇති උනේ කාමුක ආසාව නිසා පාණාතිපාතා වේරමණී අපි තුල තියෙනවා. ඒ විතරක් නෙමේ කාමයේ සුමිච්ඡාචාරා වේරමණී අපි තුල තියෙනවා. ඒ විතරක් නෙමේ අදින්නාදාන වේරමණී අපි තුල තියෙනවා. මුසාවාදය තියෙනවා. නිවනට ප්‍රමාදය තියෙනවා. පන්සිල් රැකපු නැති නිසා තමයි මේ රාග සිටිවිල්ල ආවේ කියලා ඒ බාලයා කියනවා. එනම් පන්සිල් ඇදුවොත් ඔයා මොකද්ද වෙන්නේ? මම මොකවත් වෙන්නේ නැහැ. මං එහෙමම ඉන්නවා. චිත්තානුපස්සනාවේ මාදියා බලාගෙන ඉන්න මමම පඬිතයා බවට පෙරලෙනවායි කියලා කියනවා. එහෙනම් රාගය අපට අයින් කරන්න බෑ. රාගය අයින් කරන්න අපි රාගය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න රාගය වැඩි වෙනවා. එහෙනම් රාගය ඇති වෙන බව දැනගෙන ඉතියාම රාගය ඒ රාග අන්තයෙන් එයා මධ්‍යම ප්‍රතිපදාවට එනවා. ඒකෙන් ඇතිවෙනා වූ කර්මය නිරෝධ වෙලා යනවා. එහෙනම් මේ ලෝකේ බාලයකුත් නැහැ පඬිතේකුත් නැහැ. එකම එක්කෙනෙක් ඉන්නවා ඒ භාවනා යෝගියා. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙන්නේ මේ බාලයා බාලයෙක් නෙමෙයි පඬිතෙක්. මේ බාලයා ඉන්න නිසා නේද අපට සංසාර විමුක්තිය අවශ්‍ය වුනේ. දුක දැනුනේ, කලකිරුනේ. අපි මේ හැම දෙයක්ම දමලා ගාලා මේ ඈතර වෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් මේ බාලයා සෑම අවස්ථාවක් තුළම අපට නිවන කියලා දෙනවා. මේ බාලයා අපට කමටාන් දෙනවා. බාලයා නිසා චතුරාර්ය සත්‍ය අවබෝධය අපට අවශ්‍ය වෙලා තියෙනවා. එහෙනම් මේ පඬිතයා මොනවද කරන්නේ? අපට ලොකු ලොකු දේවල් දීලා අපට මාන්න හදලා උඩඟුකම හදලා අපට විශාල වශයෙන් වටිනාකමක් දීලා අපිය මුලා කරනවා. එහෙනම් පඬිතයාගෙනුත් අපි පරිස්සම් වෙන්න ඕනේ. බාලයාගෙනුත් අපි පරිස්සම් වෙන්න ඕනේ. බාලයාගෙනුත් නිවන් දකින්න පුළුවන්. පඬිතයාගෙනුත් නිවන් දකින්න පුළුවන්. එහෙනම් මේ කය තුල පඬිත ස්වභාවය බාල ස්වභාවය කියලා කියනකොට අපට තේරෙනවා මේ දෙක තුලම ඉන්නේ එක්කෙනෙක්. එහෙනම් එක සිතක් තුල පවතින ස්වභාවයන් දෙකක්. එහෙනම් මෙතන බාලයෙකුත් නැහැ, පඬිතයෙකුත් නැහැ. මම රැවටිලා මම බාලයෙක් කියලා, මමම රැවටිලා මම පඬිතයෙක් කියලා, මම රාග ద్వේෂ මෝහයෙන් බලනකොට මං කියන මේක බාල ආශ්‍රය කියලා. එහෙනම් මම අලෝභ, අද්වේෂ, අමෝහ වලින් බලනකොට මම මේක පඬිතයා කියලා කියනවා. බලන්න මගේ සිතට මං කොච්චර රැවටිලාද කියලා. එහෙනම් අවසානයේදී තේජෝ මට්ටමින් යාට තේරෙනවා මේ ලෝකයේ පඬිතේකුත් නැහැ, බාලයෙකුත් නැහැ. ආලෝකයට සමාන වූ සිත විතරක් මෙතන පවතිනවා. මේ සිත විසින්ම බාලයෙක් නිර්මාණය කරලා මුලා වෙලා සිත විසින්ම පඬිතේකුත් අදාගෙන ඒකන මුලා වෙලා මම ගොඩාක් ප්‍රඥාවන්තයි මම මාර්ගය වඩනවා කියලා එයා උඩඟු වෙනවා එයාට වැරදෙනකොට එයා කියනවා මට වැරදුනා මම බාලයෙක් ආශ්‍රය කළා කියලා කියනවා එහෙනම් මේ ස්වභාවයන් දෙක හොඳට ගවේෂණය කරලා බලනකොට එයාගේ ජීවිතය තුළ එක්කෙනාම ස්වභාවයන් දෙකකින් ඉඳලා තිනවා. සමහර තැන්වලදී අපට පේනවා එක්කෙනෙක් දෙආකාරයෙන් වැඩ කරනවා. ආයතනයට ගියාම යා සේවකයේ කම්කරුවෙක් වශයෙන් වැඩ කරලා ගෙදරට ආවම ඒම වැඩ කරන්නේ වාඩි වෙලා තේපැන් ටික ළඟට ගෙන්න ගන්නවා කෑම ටික ළඟට ගෙන්න ගන්නවා කෑම කාපු පිඟානේ ඕදන්න මිනිසුන්ට අන කරනවා එයා ගෙදර ස්වාමි පුරුෂයා නිසා මෙතන ප්‍රධාන චරිතය රඟපානවා හැබැයි රස්සාවට ගියාම ඒ හැමෝටම තේ හදලා ගිහින් දෙනවා. ඒ තේ කෝප්ප ටික ඕදනවා. টয়ලට් වැසිකිලි ඕදනවා. ඒ හැම දෙයක්ම පියනවා කරනවා. එහෙනම් එතනදී සේවකයෙක් මෙතන ආම්පුතෙක්. එහෙනම් එක්කෙනෙක් තුල චරිත දෙකක් තියෙනවා වාගේ මේ ලෞකික ජීවිතවල එක්කෙනෙක් දෙආකාරයෙන් තුන් ආකාරයෙන් වැඩ කටයුතු වල නිරත වෙනවා වාගේ මේ සිත ආකාර දෙකකින් මේ නාම රූපات එක්ක ගනුදෙනු කරනවා මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන ආකාර දෙක තමයි මේ බාලයා පඬිතයා කියලා දේශනා කරන්නේ. එහෙනම් මේ මොහොතේ බාලයා ඊළඟ මොහොතේ පඬිතයා වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ බාලයා පඬිතයා බාලයා වෙන්න පුළුවන්. එහෙනම් කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා බලනකොට බාලයෙක් තුළ විද්‍යාව අපි දැක්කාම බාලයා අතුරුදාම් වෙලා එයා පඬිතයා බවට පත් වෙනවා. පඬිතයා තුළ අවිද්‍යාව දැක්කාම ඒ පඬිතයා අතුරුදාම් වෙලා බාලයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ලෝකේ පවතින්නේ බාලයාද පඬිතියාද කියලා අපට තීරණය කරන්න බෑ. ඒ බාලයා පඬිතියා තීරණය වෙන්නේ අපේ ප්‍රඥාව මත පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ ඉති තම තමන්ගේ ප්‍රඥා මට්ටම් වලට අනුව තමයි මේ බාලයාද පඬිතියාද කියලා තේරුම් ගන්නේ. දැන් බලන්න අපි පොල් ගක් වෙන්නලා කියනවා මේ පොල් ගයෙන් පොල් කඩලා දෙන්න කියලා. ඒතර උපාසක මාත්‍යා කියන මම මහාන වෙන්න ආවේ කමන්න මේකෙන් පොල් කඩලා දෙන්න කියලා. එයා ගායේදී බලලා කියන අපේ හාඳුරනේ මේකේ පොල් නෑනේ කියලා වරලා. එහෙනම් අපි කියන පොල් කඩලා දෙන්නයි කිව්වාම එයා පොල් ගාට නැග්ගේ නෑ. පල්ලෙය ඇඳලා කියන පොල් නෑ කියලා කියනවා. එහෙනම් පොල් නෑ කියලා කියන මිනිස්සයා දන්නේ නෑ ආම්දුරෝ මේ පොල් කඩලා දෙන්න කියලා කියපු එකේ හේතුව. එහෙනම් හාමුදුරුවෝ දන්නවා මේක කනාටු වෙච්ච ගහක් මේකේ කවදාවත් පොල් ඇදිලා නැහැ. එහෙනම් පොල් ඇදිච්ච නැති ගලේ මේ මිනිසයාට යන්න කිව්ව වෙන මොකටවත් නෙමෙයි මේ අන පිළිපදිනවද කියලා බලන්න සිතක් පියනවාය ඒකේ ලෝභ දේශ මොව තියනවාය පඬිතෙක් ඉන්නවාය බාලයෙක් ඉන්නවාය කිව්වම මෙයා විශ්වාස කරන්නේ හේතුව සිත පේන්නේ සිත මොන පාටද කිව්වම පාටක් නැහැ සිතට ගඳක් තියනවාද සුවඳක් තියනවාද නැහැ කියලා කියනවා සිතට ශබ්දයක් තියනවාද නැහැ කියනවා ලුණු ඇඹුල් වගේ රසක් තියනවාද නැහැ කියනවා අල්ලලා බලන්න පුළුවන්ද බෑ කියනවා එහෙනම් එයා පිළිගන්නේ කවදාවත්. එහෙනම් මේ පේන ગાට එයා පෙන්නලා මේ ગાට නැගලා පොල් කඩන්න කිව්වාම එයා වහාම නැගෙනවා නම් පොල් නැති බවක් දැනගෙන එයා ඒ ස්වාමින් වහන්සේගේ අනපිලිපදගෙන නැගෙනවා නම් එයා ඒ කාන්ත වශයෙන්ම මානකමට සුදුසුයි අනුමාන කරන චිතට විතරක් සීමා වෙච්ච කරුණු කියනකොට එයා ශ්‍රද්ධාවෙන් පිළිපදිනවා අනුමාන සිතෙන් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා පේන්නේ නැති දේවල් හැමදේම ඇදහිල්ලෙන් කටයුතු කරලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන ඵලවලටපත් වෙලා මේ සියලුම දේවල් සත්‍ය බව ප්‍රත්‍යක්ෂ කරගෙන සසරෙන් නිවෙනවා. එහෙනම් මේ පොල් ගාට නගින්න බැරි මිනිසයා මේ පේන්නේ නැති නිසා පොල් නැහැ කියලා දැනෙනකොට එයා වෙන එකක් කියනවා. එහෙනම් ඒ පුද්ගලයා මාන කරන්න සුදුසු නැහැ. ඒතුව මාන කළාට පස්සේ කෝ සිත පෙන්වන්න මොන පාටද කියලා මෙයා ප්‍රශ්න කරනවා. එහෙනම් තථාගතයන් වහන්සේටත් උත්තර දෙන්න බෑ. හේතුව සිතකට පාටක් නැහැ. ඒක ආලෝකයට සමාන කරලා තියෙන්නේ. ලුණු ඇඹුල් වගේ රස වර්ගයක් ඒකට නැහැ. ශබ්දයක් නැහැ. එහෙනම් මේ මිනිස්යා සාසනයත් එක්ක ප්‍රශ්නයකට මැදි කරනවා. එහෙනම් මේ වාගේ අවස්ථාවලදී අපි යම්කිසි කෙනෙකුට කියලා මේ ගයම් පොල් කරන්න කියනකොට එහෙමයි ස්වාමිනී කියලා නගිනවා. නැගගෙන නැගෙනගෙන භාගයක් දුරට යනකොට හාමුදුරුවෝ කියනවා බෑලා එන්න උපාසක මාත්‍යා කියලා. එයා නැවත බෑලෙනකොට අහනවා පොල් තියනවද ගයේ කියලා කියනකොට එයා කියනවා මට සාපේක්ෂව පොල් නැහැ කියලා. ඇයි ඒ එහෙම කියන්නේ? ඔබ වහන්සේට සාපේක්ෂව පොල් තියෙනවා. ඒකනේ ඔබ වහන්සේ නගින්න කිව්වේ. මං නැගගෙන යනකොට මට තේරුණා පොල් තියෙන බව. ආ මට තේරුණා පොල් නැති බව. කොහමද ඔයාලට පොල් තියෙන බව තේරුනේ? මම දැක්කා එක ගෙඩියක්වත් නැහැ. නමුත් භාගයක් දොරට නැගෙනගෙන යනකොට මට තේරුණා ආන්දරෝ මේ කඩන්න කිව්වේ මගේ මාන්නේ කියන පොල් ගෙඩිය. ආන්දරෝ මේ කඩන්න කිව්වේ මගේ උඩඟුකම කියන පොල් ගෙඩිය. ආන්දරෝ මේ කඩන්න කිව්වේ මගේ යටාත්පාත්කම කියන පොල් ගෙඩිය. හාන්දරෝ පොල් තියෙන බව දන්නවා. හාන්දරෝ ප්‍රඥාවන්තයි. නැතිගයේ පොල් ටික කඩන්න කිව්වේ මේක ලෝකෝත්තර පොල් ගහක්. මේ පොල් ගහේ ගොඩාක් පොල් තියෙනවා. මම තරහා වෙලා ආවේ මේ වෛරය කියන පොල් ටික කඩන්න ඕනේ. මම කෙනෙකුගෙන් පලිගන්න ආමිනේගෙන් පලිගන්න මේ මානවෙන් ආවේ. ඒ පලිගැනීමේ පොල් ටික කඩන්න ඕනේ. මම දරුවන්ට රිඩවන්න මේ ආවේ මානවෙන්ද ඒ පොල් ටික කඩන්න ඕනේ. මගෙන් සාසනයට අකටයුත්තක් වෙන්න පුළුවන්. ඒ බගෑපත්කම කඩන්න ඕනේ. මගේ උඩඟුකම තියෙනවා. මං කිසිම දෙයකට යටත් වෙන්නේ නැහැ. මේ පොල් ටික කඩන්න ඕනේ. මං භාගයක් දුර නගිනකොට මට තේරුණා මේ ගයේ ගොඩාක් පොල් තියෙනවා. හැබැයි මිනිසුන්ට පේන්නේ මට පෙනුනෙත් නෑ. නැගගෙන යනකොට මට ප්‍රත්‍යක්ෂ වුණා මේ ගාතරම් පොල් තින ගාක් නෑ. මේ ගායේ පොල් වලට මේ ගා දෙකට කඩුන්නේ නැති එක පුදුමයි. ඒත් මේ ගා තාම ජීවතුන් අතර තියෙනවා. මං සන්තෝෂෙන් නැග්ගා මේ පොල් ටික කඩලා මිස මං බයින්නේ නැහැ කියලා. ඔබ වහන්සේ අනුකම්පාවෙන් මට කතා කළපු නිසා මං ආවා. ස්වාමිනී අවසර දෙන්න මං නැවතකින් මේ පොල් ටික කඩන්නම්. ලෑස්ති වෙන්න දැන් මානපින්කම කරනවා. ඔය අමාන වෙන්න සුදුසු. ඔය ගාදිගේ යනකොට සකු르දාගාමි වෙලා එහෙනම් එයා මාර්ගය ප්‍රත්‍යක්ෂ කළා. මොකද්ද මේ නාම රූපවල ධර්මයක් තියෙනවා. මේ සෑම සෑම තැනම තථාගතයන් වහන්සේගේ නිවන් පණිවිඩය තියෙනවා. එහෙනම් මේ උත්තමයා ගාදියා බැලුවා මට සාපේක්ෂව පොල් නැහැ. නමුත් මේ උත්තම ආර්ය ශ්‍රාවකයා කියන පොල් කඩලා දෙන්න කියලා. එහෙනම් මේකේ පොල් තියෙන්න පුළුවන්. උඩට ගිහින් බලමු පොල් තියෙන්න පුළුවන්. සමහර විට නිකම් බොරු කියන්නේ සංගයා බොරු කියන්නේ පරාජිකා වෙනවා. එහෙනම් තියෙන පොල් මොකද්ද කියලා මම නැගගෙන යනකොට මට තේරුණා හාන්දුරෝ නැති ගයේ නගන්නේ එහෙනම් මේක පේන්නේ නැති පොල් තියෙන්න ඕනේ පේන්නේ නැති පොල් මොනවද කියලා මම නගිනකොට කල්පනා කළා මට මාර්ගය ප්‍රත්‍යක්ෂ වුණා මේ ලෝකයේ හැමතැනම තියෙන ප්‍රශ්න එහෙනම් උත්තර හොයන්න බෑ නිවෙන එක තමයි උත්තරේ එහෙනම් මට මේක තේරුම් ගත්ත ගමන් මම බැලුවා මොනවද තියෙන ප්‍රශ්න පොල්වලු සෑහෙන්න තියෙනවා කාලාන්තරයක් කල්ප කෝටි ගණන් මේ ගහේ පොල් කඩලා නැහැ මේ පොල් ගහේ උස බඹයක් විතර තියෙන උසක් එහෙනම් මේ බඹයක් විතර උසතේ ගහේ මෙච්චර පොල් බල්ලු පැහිලා මේක කොප්පරා වෙලා එක ගාක්වත් එක ගෙඩියක්වත් කඩලා නැහැ එහෙනම් දැන් තමයි පොල් කඩන්න සුදුසු වෙලාව මට නිවන ප්‍රත්‍යක්ෂ වුණා ඒත් මං අතහැරියේ නැහැ මොනවද තියෙන අඩුපාඩු කියලා බැලුවා මගේ මාන්නයේ පොල්ලිත්තක් තියෙනවා මගේ උඩඟුකමේ පොල්ලිත්තක් තියෙනවා අල්ලපු ගෙදර මිනිස්සයාගෙන් පලිගන්න පොල්ලිත්තක් තියෙනවා මේ වගේ දහස් ගණන් පොල්ලිති දැක්කා දැන් මම දන්නවා මේක කඩන ක්‍රමේ ඒ ස්වාමින් වහන්සේ කිව්වා මේ උපාසක මාත්‍යා සකු르දාගාමි වෙලා තව ටික වෙලාවකින් රාත් වෙනවා ඉක්මනට ඉසබාලා ගන්න මාන කරන්න කියලා. එහෙනම් බලන්න අර පොල් නැති ගයේ පොල් තියනවා කඩන්න කිව්වාම අර උපාසක මාත්‍යා හාමුදුරන්ට බැන්නා ඔළුව හොඳ නැහැ හාමුදුරන්ට පිස්සු කියලා ගෙදර ගියා. අනිත් උපාසක මාත්‍යාට පොල් කඩන්න කියවපු ගමම්ම ඉක්මනට ගාදිගේ බඩ ගැව්වා. එහෙනම් මේ පොල් ගාට පොල් නැති ගහේ නගින්න කියපු එක පඬිතෙක්ද බාලෙක්ද කියලා බලනකොට පළවෙනි උපාසක මාත්‍යයට සාපේක්ෂව මේක බාල කතාවක්. දෙවනි උපාසක මාත්‍යයට සාපේක්ෂව ගන්නකොට මේක පඬිත කතාවක්. එහෙනම් මේ ලෝකයේ හැමතැනම තින්නේ බාල කතා, පඬිත කතා, පඬිත කතා බාල කතා එහෙනම් ඒ අයගේ ප්‍රඥා මට්ටමට අනුව තීරණය වෙනවා මේක බාල කතාවක්ද පඬිත කතාවක්ද කියලා එහෙනම් කනාටු වෙච්ච පොල්ගාට වඩා අපි උදාහරණ කතා කරන්නේ මේ ලෝකයේ හැමතැනම තියෙන මේකේ ස්වභාවය එහෙනම් මේ ගෙඩි ටික සුද්ධ කරලා දෙන්න කියලා කිව්වාම අපිට කපලා දෙන්න කියලා කිව්වද කිව්වේ නැහැ. කපලා ගෙනිච්ච ගමන් කියනවා අනේ මේ ඇපල් ගෙඩි කපන්න හොඳ නැහැ. මේක කපපු ගමන් කාට බැඳෙනවා. මේක වළඳන්න බෑ. මං කිව්වේ සුද්ධ කරලා දෙන්න කියලා විතරනේ. එහෙනම් මේ ලෝකේ අපි යම් කිසි දෙයක් කරන්න යනකොට කරන්න කියපු දේ කරන්නේ අපි වෙන එකක් කරනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසයේ මත සිත පීඩා 100 පවත්වන්න කිව්වම 100 පවත්වන්නේ සිත නඩත්තු කරගෙන යනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය දිහා බලාගෙන යනවා. එහෙනම් අපි කරන්න ඕන දේ කරන්නේ නැතුව වෙන දෙයකට කරනවා නම් අන්න බාලේ කාස්වේ කළා. ඒ කාරණාව මනාකොට තේරුම් අරගෙන ඒ කාර්යය හරියට යෙදුනාම අන්න දැන් පඬිති ආශ්‍රය කරනවා. එහෙනම් මේ ලෝකයේ සෑම අවස්ථාවකම පඬිතෙක් නැත්නම් බාලයෙක් අපි අනිවාර්යයෙන්ම ඇසුරු කළ යුතුයි. පඬිතෙක් නැතුව බාලයෙක් නැතුව මේ ලෝකේ ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඉන්නනම් සමාධියේ ඉන්න ඕනේ. එනං අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන තථාගත පණිවිඩය තුලින් අපි මට්ටම් අතරක් බැලුවා. එනං මේ මට්ටම් අතර තුලින් අපට নানা ප්‍රකාර දේවල් අපට සාකච්ඡාවට ගොදුරුණා. පූජාච පූජනීයානං කියලා කියන්නේ මොකද්ද කියන එකයි දැන් අපි බලන්න යන්නේ. එහෙනම් අපේ ජීවිත තුළ පඬිත්යාටත් අපි පිදිය යුත්තේක් තමයි බාලයාත් පිදිය යුත්තේක් තමයි අපි දන්නවා අපට ආශිර්වාද කරන ගරු කරන අප උපස්ථාන කරන ඒ උපාසක උපාසිකාවන්ට දායකයන්ට අපි ගෞරව කරනවා ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරනවා පින්පැන් වඩලා ඒගොල්ලන්ට පින් දෙනවා හැබැයි අපි ඒ බාලයෙක්ද පඬිතෙක්ද ආශ්‍රය කළේ කියලා බලනකොට අපි බාලයෙක් ආශ්‍රය කරලා ඇයි මේ බත්ගුලියට අපි ඒගොල්ලන්ට පින් දෙනවා බත් ටික දෙන්නේ නැති වෙයි ඊළඟ දාන වාරයේදී එන්නේ නැති ඉඳී කියලා බයට හොඳට කතා බහ කරනවා ළමයි වඩාගෙන ඔළුව අත ගන්නවා ඒගොල්ලන්ට උපදෙස් දෙනවා හොඳට උගන්වන්න ගෙවල් හදන්න බත් කන්න පුරුදු කරන්න දැන් ඉඳලා කියලා අපි උපදෙස් දෙනවා එහෙනම් මේ කියන්නේ අපේ දාහනේ බලාපොරොත්තු වෙන්නේ නේද එහෙනම් මේ ආකාරයෙන් කටයුතු කරනකොට ඒ කරන සෑම සත්කාරයක්ම බාල සත්කාරයක් බවට පත් වෙනවා ඒ වගේම තමයි අපට යම්කිසි කෙනෙක් කියලා බැනලා කැතකතා කියලා නිନ୍ଦා අපාස කරනකොට පොඩ්ඩක් ඉන්න අපි ආශිර්වාද කැමතියි කියලා බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා කියලා යට ආශිර්වාද කරනකොට ආනවා ඇයි අපේ ආඳුරනේ මෙච්චර බැනලා තෝබාසේ මට ආශිර්වාද කරන්නේ නැහැ මම ඒ කාලේ බනින්න ඇති ඒ බැනපු අකුසලයේ මට තාම තිබිලා තියෙනවා මේ උපාසක මාත්‍යා වොමනාවෙන් තෙල් ගාගෙන වියදම් කරගෙන ඇවිල්ලා මට බැනලා අර අකුසලයේ ගෙවලා මාව සුද්ධ කළා මාව නිදාස් කළා. නැත්තම් කවදාරි දවසක මේක මං විඳින්න මේ කත කතා ටික ආගන්න මං ඉපදෙන්න එපාය. තවත් භවයක ඉපදිලා ආනවට වඩා මේ භවයේ මේක ආල ඈතර වෙන එක කොච්චර හොඳයිද? මට ඉපදෙන්න තිබිච්ච භවයක් නැති කළා. මට මේ භවයේ තවත් කර්මයක් ඉවර කළා. මාව නිවනට කිට්ටු කළා. මේ උපාසක මාත්‍යා මගේ කල්යාණ මිත්‍රයෙක් මං ආශිර්වාද කරන්න කැමතියි කියලා බෞද්ධ සබ්බ මංගලම් කියලා ආශිර්වාද කරනකොට ඒ බාලයා ඇදගෙන වැටලා හඬනවා මේ තරම් උත්තම ආර්ය ශ්‍රාවකයලද මම මේම කතා කළේ මං වගේ මෝඩයෙක් කියලා එයා පශ්චාත්තාප වෙලා පැවිදි වෙලා එයා rahat වෙනවා එහෙනම් බලන්න මේ ලෝකේ බණින මිනිස්සයා පඬිතියා වෙලා එහෙනම් අකෝපත්තාන කරන මිනිස්සයා බාලයා වෙලා එහෙනම් බාලයා තීරණය වෙන්නේ පඬිතියා තීරණය වෙන්නේ කොයි මොහොතේද කියලා අපට කියන්න බෑ මේ ලෝකේ හැමතැනම පඬිතුයෝ ඉන්නවා හැමතැනම බාලයෝ ඉන්නවා අපේ ප්‍රඥාවට ගෝචර වෙන මට්ටමට අනුව තීරණය වෙනවා මේ සිද්ධිය බාලයෙක්ද පඬිතෙක්ද කියලා. එහෙනම් සෑම කෙනෙකුටම ගරුකල යුතුයි. සෑම නාමයකට රූපයකට ගරුකල යුතුයි. අපිට ලෝභ දේශ මොහ ඇතිලා අපේ අපාගාමි වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ ලෝභ දේශ මොහ වලින්ම අපි නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් ඵලවලටපත් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එහෙනම් කල්පනා කරලා බලන්න අපගේ ජීවිතවල කොච්චරනම් බාලයෝ අපට අසු වෙන්න ඇතිද කොච්චරනම් පඬිතියෝ අසු ඇතිද අපගේ ජීවිතවල අපි කරගත්තා වූ කටයුතු සෑම එකක්ම අරගෙන බලනකොට මේ ඇති තරමක් අපි ආශ්‍රය කරලා තින්නේ බාලයෝයි පඬිතයෝයි එනම් මේ බාලයෝ පඬිතයෝ සෑම තැනම ඉඳගෙන අපට කමටහන් දෙනවා කල්යාණ මිත්‍රයෝ වාගේ අපට ආශිර්වාද කරනවා ඒගොල්ලෝ තමයි නිවනට අපට උදව් කරන්නේ එහෙනම් අපේ කර්ම වැඩිපුර තිබුණාම දුක් මේ ලෝකයේ ඕනට වඩා අවස්ථා තිබුණාම ඒ බාලයෝ ඇවිල්ලා අපට নানা ප්‍රකාර වද වේදනා ඉන්සා පීඩා කරලා අපිව මේ දුක් වලින් නිදහස් කරනවා එහෙනම් පඬිතුයෝ ඇවිල්ලා අපට කමඨාන් දීලා අපට ආවාද අනුශාසනා දීලා භාවනා දීලා අපිව නිදහස් කරනවා. එහෙනම් බාලයෝ කර්මයේ ඉවර වෙන්න අකුසල කර්ම ඉවර කරන්න උදව් කරනවා. පඬිතුයෝ අපට කුසල කර්ම වැඩි කරගන්න උදව් කරනවා. එහෙනම් මේ ලෝකේ බාලයොත් අපට ගොඩාක් ආශිර්වාදාත්මකයි පඬිතියොත් ගොඩාක් ආශිර්වාදාත්මකයි. එහෙනම් මේ බාලයෝ පඬිතියෝ කියන දෙවර්ගයම එකතු වෙලා අපට විශාල ආශිර්වාදාත්මක කටයුතු අපට මේක සලසලා දුන්නා. එහෙනම් පඬිතියෝ බාලයෝ කියන මේ දෙන්නාම ගරුකල යුත්තෝ ගාරවෝච නිවාතෝච එහෙනම් මේගොල්ලන්ට අපි ගරු කලන්ට ඕනේ මේගොල්ලෝ තමයි අපිට නිවන පාදලා දෙන්නේ නිවන් මාර්ගය කියලා දෙන්නේ එහෙනම් මේ ආකාරයෙන් අපට සන්තෝෂයෙන් මේ කටයුතු කරන්න පුළුවන් නම් සෑම බාලයෙක්ගෙම නිවනට වැඩක් ගන්න පුළුවන් නම් සෑම පඬිතෙක්ගෙම නිවනට වැඩක් ගන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම සෑම කරුණක්ම මංගල කාරණාවක් වෙනවා මේ ලබාපු මිනිසත් භවයේ දුක නිවා ගන්න මේ සෑම බාලයෙක්ම සෑම පඬිතෙක්ම අපට උපකාරයක් වෙනවා එහෙනම් මේ ධර්ම දේශනාව තුළින් අපි සාකච්ඡා කරපු මේ බාලය පඬිතියා දෙන්නම අපි නිවනට උපයෝගී කරගමු කිසිම බාලයක අයින් කරන්න එපා කිසිම පඬිතියෙකුට වටිනාකමක් දෙන්න එපා ඒ දෙන්නගෙම නිවනට වැඩ ගන්න සෑම අවස්ථාවකම ඒගොල්ලෝ නිවනට උපකාරයක් කරන්න උපකරණයක් කරන්න එනම් මේ ධර්ම දේශනාව මේ කමඨාන භාවනාවක් වශයෙන් කරමු සෑම අවස්ථාවකම සෑම බාලයේ පඬිතෙක්ම අපේ නිවනට අපට ලැබිච්ච කල්යාණ මිත්‍රයේ ගුරුවරයෙක් වශයෙන් උපයෝගී කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු හදාගෙන සංසාර දුක නිවා ගැනීමට මේ ධර්ම දේශනාවේ බාලයා පඬිතයා ඒකාන්ත වශයෙන්ම අපට නිවන් මාර්ගය පණිවිඩයක් වේවා නිවන පිණසම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක්